මුදිතා කියන වචනය බොහෝ වෙලාවට ඔය පිනතුන් අහලා තියෙනවා අර මේ මව්පියන්ගේ ಗುಣ ගැන දේශනා කරන තැන්වල සතර බ්‍රහ්ම විහරණ ගැන කාරණා හතරක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන කරුණු හතර. මව්පියන්ගේ ಗುಣ හතරක් ඇටියට තමයි විග්‍රහ කරලා තියෙන්නේ. බොහෝ වෙලාවට දේශනාවල් වලදී අහන්න ලැබෙන්නේ මෞපිය ගුණ කියන තැන්වලදී පමණක් තමයි මුගාක් වෙලාවට මේ මුදිතා කියන ගුණය ගැන සඳහන් වෙන්නේ පොත්පත් වලත් එහෙමයි ධර්ම දේශනාවලත් එහෙමයි. නමුත් ඊට එහා ගිය තව නොඑක් දේවල් සම්බන්ධ කරලා මේක බොහොම පුළුල් කාරණාවක් ඇටියට විස්තර කරන්න පුළුවන් කරුණු ධර්මයේ හුඟා සඳහන් වෙලා තියෙනවා. මුදිතා කියන වචනේ අර්ථයක් වශයෙන් ගත්තන් පස්සේ මේකේ තියෙන්නේ සතුටු වීම. සතුටු වීම කියන කරුණ ගත්තන් පස්සේ මොකක් සම්බන්ධය ඇති වෙන සතුටද? අපි ජීවත් වෙන සමාජයේ. අපි තනියෙන් කාටවත් ජීවත් වෙන්න බෑනේ. සමාජය කියලා කියන්නේ විශාල පිරිසක් සමග. ඒකේ ආරම්භ වෙන්නේ පවුල. පවුල කියලා කියන්නේ ගෙදර අම්මා තාත්තා ඒ වාගේම නැන්ද මාමා සීයා අත්තම්මා දූ දරුව මොනුපුරු මිනිපෙරියෝ නැන්දලා මාමලා මේ ආදී වශයෙන් පවුල සම්බන්ධ නෑදෑ පරපුර. ඊට පස්සේ එහෙම පිරිසෙක් අහුවෙච්ච ගමක් වුණාම ගම. ඊට පස්සේ ගම ගමවල් ගොඩක් එක්ක වුණාම නගරය. ඒ නගර ගොඩක් එක්ක වුණාම පළාත පළාත් කීපයක් එක්ක වුණාම ඊළඟට රට මේ ආදී වශයෙන් තමයි පවුල මුල් කරගෙන රටක් රටවල් රටවල් එක්ක වුණ ලෝකයක් නිර්මාණය වෙන්නේ. එතකොට මෙහෙම ජීවත් වෙන ලෝකේ කාටවත් තනියෙන් හුදකලාව ජීවත් වෙන්න බෑ. නිරන්තරයෙන්ම අනුන් සමග එකට එක්කහුව වෙලා ජීවත් වෙන්න වෙනවා. හැම කෙනාටම එක එක්කෙනාගේ උදව් අවශ්‍ය වෙනවා තනියෙන් ලෝකේ කාටවත් උදකලාව මං විතරයි ජීවිතේට මට කාටවත් මම මට වෙන කවුරුත් ඕනේ නැහැ කියලා හිතන්න පුළුවන් නමුත් හිතුවට කාටවත් එහෙම ජීවත් වෙන්න බෑ මෙහෙම ජීවන ගමනක් යන සංසාර භව ගමනේ ජීවත් වෙන අපිට නිරන්තරයෙන් විවිධාකාර විදිහේ චරිත මුණ ගැහෙනවා විවිධ හැකියාවන් තියෙන විවිධ කුසලතාවයන් තියෙන විවිධ විදිහේ වාසනා ගුණ තියෙන ඒ වාගේම සමහර බොහොම සමාජයේ දුක්ඛිත තත්ත්වයටපත් වෙච්චි විවිධාකාර පුද්ගලයෝ දකින්ද බලන්ද අහන්න ආශ්‍රය කරන අවස්ථාවක් සැලසෙනවා. අන්න එහෙම ජීවත් වෙනකොට සමාජයේ මේ ඔවුනොන් කෙරෙහි ආකල්පම වශයෙන් අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන් නම් අනුන්ගේ කුසලතාවය දැකලා සතුටු වෙන්න පුළුවන් නම් අනුන්ගේ වාසනාව ප්‍රසිද්ධ කීර්තිය දැකලා සතුටු වෙන්න පුළුවන් නම් කොටින්ම අනුන්ගේ සැපත යහපත දිහා බලලා හදවතට එකඟව සතුටු වෙන්න පුළුවන් නම් ආන්නේ සතුට තමයි මෙතන මේ මුදිතා කියන වචنين අර්ථවත් වෙන කාරණාව. ඉතින් අර මව්පියන්ගේ ಗುಣ කියන තැන මුදිතා ගුණය කියන එක අදහස් කරලා තියෙන ඇත්ත වශයෙන්ම මේ ලෝකේ ජීවත් වෙන අතරින් දෙමව්පියන්ට දරුවන් තරම් වෙන වටිනා වස්තුවක් නැහැ. දරුවෝ තමයි දෙමව්පියන්ගේ ලොකෝ වස්තුව පුත්තා වත්තු මනුස්සානම් පුතෙක් වේවා දුවෙක් වේවා දරුවෝ ඉන්නවනම් දරුවෝ තමයි ලොකෝ වස්තුව. ඒ නිසා අම්මලා තාත්තලා මේ ලෝකේ වඩාත්ම ආදරය කරන්නේ වඩාත්ම ප්‍රිය කරන්නේ තමන්ගේ දරුවෝ වෙනුවෙන්. හම්බ කරන්නේ මහන්සි වෙන්නේ නිදිවරන්නේ හැම දෙයක්ම දරුවෝ වෙනුවෙන්. ඒ නිසා තමන්ගේ පුතා තමන්ගේ දුව තමන්ට වඩා අතිජාත දරුවෙක් වෙනව දකින්න තමයි අම්මලා තාත්තලා කැමැත්ත. ඒ කියන්නේ අතිජාත කියලා කියන්නේ Tamanට වඩා උසස්, Tamanට වඩා බලවත් කෙනෙක් වෙනවා දකින්න දෙමව්පියෝ කැමති. අතිජාත දරුවා හරියට කොඩියක් වගේ. කොඩිය හංගන්න බෑනේ. ඒක ජාතිය කොඩිය වේවා, බෞද්ධ කොඩිය වේවා, පාසල් කොඩිය වේවා කොඩිය නිරන්තරයෙන්ම අහසේ ලෙන දෙනවා කාටවත් පේන්න දුරින්. ඒ වාගේ සමාජයේ කොඩියක් වගේ බබලන දරුවා තමයි අතිජාත දරුවා. එහෙම දරුවෙක් ලෝකෙට බිහි වුණාට පස්සේ කොච්චර බලවත් වුණත් කොච්චර කීර්තිමත් වුණත් කොච්චර ප්‍රසිද්ධ වුණත් කොච්චර ධනවත් වුණත් කොච්චර හැකියාවෙන් පරිපූර්ණත් අම්මලා තාත්තලා කවදාකවත් තමගේ දරුවන්ට ඊර්ෂ්‍යා කරන්නේ දරුවන්ගේ දියුණුව දිහා බලලා කොයි වෙලාවකවත් ඒකට මේ බාධාවක් කරන්නේ පුළුවන් තරම් හදවතේම සතුටු වෙනවා තමන්ගේ දියුණුවට වඩා ලොකු සතුටක් ලබනවා දරුවන්ගේ දියුණුව. අන්න ඒ නිසා තමයි මේ මුදිතා ගුණය හරියටම ඉලක්කෙටම මෞපියන්ගේ හදවතේ තියෙනවා කියන කාරණාව බුදුදහමේ විග්‍රහ කරලා තියෙනවා. ඊට පරිබාහිරව සමාජයේ අපි ඕනෝන් එකට ජීවත් වෙනකොට තමන්ගේ පවුලේ අය සම්බන්ධයෙන් ගමේ රටේ පළාතේ සම්බන්ධයෙන් තමන්ගේ රටේ අය සම්බන්ධයෙන් ආශ්‍රය කරන හිතමිතුරන් සම්බන්ධයෙන් තමන්ගේ දරුවන්ට දෙමව්පියෝ දක්වන මේ ඒ හා සමාන සතුටක් සමාජයේ පුරාට විහිදුවන්න පුළුවන් නම් අන්න ඒකට අපි කියනවා මුදිතා ගුණය කියලා. ඒ නිසා මේ මුදිතා සූත්‍රයේදී බුදුහාඳුරු දේශනා කරනවා මොකක්ද දේශනා කරන්නේ මුදිතා භික්කවේ භාවිතා බහුලී කතා මහණෙනි යම්කිසි කෙනෙක් මේ අනුන්ගේ සැපත දියුණුව දිහා බලලා සතුටු වෙනවා නම් ඒ සතුටු වීම නැමැති ගුණ ධර්මය භාවිතා කියන්නේ ඒක වඩනවා නම් ಗುಣධර්මයක් වශයෙන් වඩනවා නම් බහුලීගතා නැවත නැවතේ ಗುಣධර්මයේ සංවර්ධනය කර ගන්නවා නම් ඒ හේතුව නිසා ඒ පුජ්‍යලයා මහප්පලං හෝති මහානිසංසෝ එහෙම ಗುಣධර්මයේ වර්ෂ මුදිතා ගුණේ වර්ණගෙනාට මහත් ආනිසංස ලැබෙනවා මහත් ඵල ලැබෙනවා එතකොට මේ ಗುಣධර්මය කාලාන්තරය තිස්සේ මේ මේක දවසක් දෙකක් නෙමෙයි මාසයක් අමාරක් නෙමෙයි මෙලොව ජීවිත කාලය පුරාවටමත් සංසාර භව ගමනේ දිගටම ගුණධර්මයන් වහන්සේ සම්පූර්ණ කරනවා නම් එහෙම සම්පූර්ණ කරනකනාට ඒකෙන් විශාල ආනිසංසයක් බලයක් ශක්තියක් ලැබෙනවා කියන කාරණාවයි බුදුහාඳුරෝ මේ මුදිතා සූත්‍රයේදී විස්තර කරලා තියෙනවා. ඉතින් තවදුරටත් සඳහන් කරලා තියෙනවා මුදිතා ගුණය වැඩිීමේදී මේ මේ සූත්‍රයේදී සත්‍ය බොජ්ජංග සංවර්ධනය කරගන්නවා නම් ඒක මුදිතා ගුණය තවත් වර්ධනය වෙන්න බලපාන කරුණක් ඇටියට ප්‍රීති, විරිය, සති, සමාධි, සීල, ප්‍රඥා ආදී කොට ඇති සත්‍ය බොජ්ජංග ධර්ම වෙන විස්තර කරලා තියෙනවා. ඒ බොජ්ජංග ධර්ම ඇතුළත්ව සතුට වීම නැමැති මේ ගුණ ධර්මයේ ප්‍රගුණ කරනවා නම් ඒක මහත්ඵල මහානිසංස ලැබෙන උතුම් ගුණ ධර්මයක් ඇටියටයි බුදුහාඳුරු විස්තර කරලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී අපි විශේෂයෙන් බලන්න ඕන අපේ සමාජ සාමාන්‍ය අපේ ජීවත් වෙන සමාජය දිහා බලාපුවම ඇත්ත වශයෙන්ම මේ ගුණ ධර්ම කියන ඒවා අපි දු කරුණාව, දයාව, මෛත්‍රිය, ආදරය, සෙනහස, අනුකම්පාව, සතුටු වීම, දරා ගැනීමේ හැකියාව මේවානේ ගුණ ධර්ම කියලා කියන්නේ. මේ ගුණ ධර්ම වඩන්න පුළුවන් මිනිස්යාට විතරයි. මේ අනිත් සත්තුන්ට ගුණධර්ම වඩන්න පුළුවන් කමක් නැහැ. දැන් මහා බෝසතාණන් වහන්සේ බුදු බව පතාගෙන පාරමිතා 10ක් පිරුවනේ. දානං සීලං ච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කාන්තේ සත්‍ය මදිඨානං මෙත්තු පෙක්ඛා තිමේ දස. මේ ගාථාවේ තියෙන පාරමිතා 10ම නාමකවල සඳහන් කරලා. මේ පාරමිතා පිරුවයි කියලා කියන්නේ බෝසතාණන් වහන්සේ බුදු බව පතාගෙන සාරා සංජය කල්පලක්ෂයක් ගුණ ධර්ම පුරාපු එකයි. ඒ කියන්නේ ක්‍රමානුකූලව භවෙන් භවයට එක් එක් ගුණ ධර්මයක් වෙන වෙනම සුළුවෙන් පටන් අරන් ඒ ක්‍රමානුකූලව වර්ධනය කරලා මහා පොළොව කම්පා වෙන ප්‍රමාණයට අපිට හිතන්නවත් බැරි ප්‍රමාණයට ගුණ ධර්ම සම්පූර්ණ කිරීමෙන් තමයි ලෝතුරා බුදු බවට පත් වුනේ. ඒ නිසා මේ ගුණ ධර්ම කියන ඒවා මිනිස්සුයෙකුට නිකන් ඉබේ ඇවිල්ලා ඇඟේ එල්ලෙන්නේ නැහැ. අර කූඩැල්ලෝ එල්ලෙන්න වගේ මේ මැස්සෝ ඇවිල්ලා ඇඟේ වහන්න වගේ මේ ಗುಣධර්ම කියන ඒවා මිනිසයන් ඇඟේ වෙල බලෙන් හැප්පෙන්න එල්ලෙන්නේ නැහැ. ಗುಣධර්ම කියන ඒවා අවබෝධයෙන් යුක්තව තමන්ගේ චරිතය තුළ වඩන්න ඕන. ಗುಣධර්ම සංවර්ධනය කරගන්න. ඒතකොට දැන් මිනිසයා ගුණවත් මිනිස්සේ බවට පත් වෙන්නේ. ඉස්සර අපේ සමාජයේ අම්මලා තාත්තලා දරුවෝ හදන කාරණා දෙකක් දිහා බැලුවා. මොකද්ද කාරණා දෙක? කාරණා තුනක්. මොකද ඒ කාරණා ගුණ නැන බෙලෙන් යුතු පුතුමිතාගරු තමන්ගේ දරුවා පුතෙක් වේවා දුවෙක් වේවා අංක එක බැලුවේ ගුණවත් දරුවෙක් ඊට පස්සේ නැනවත් ඥානවන්ත බුද්ධිවන්ත කෙනෙක් බෙලෙන් කියලා කියන්නේ හැකියාවන්ගෙන් නිපුණතාවයන්ගෙන් පරිපූර්ණ කෙනෙක් එහෙම එහෙම දරුවෙක් හැදුවම පස්සේ ඒ දරුවා ලෝකෙටම පිරිමහන කෙනෙක් බවට පත් වෙනවා එතෙන්දී දේශනා එතෙන්දී සඳහන් වෙන්නේ අංක එකට සඳහන් වෙන්නේ ගුණවත් මේ මුදිතා කියන්නේ ගුණයක්. කරුණාව කියන්නේ ගුණයක්. දයාව කියන්නේ ගුණයක්. අනුකම්පාව කියන්නේ ගුණයක්. මෛත්‍රිය කියන්නේ ගුණයක්. මේවා ජීවිතය තුළ අධ්‍යක්ෂින් ලැබ ලබා මේවා වර්ධනය කරගන්න ඕන නිසා තමයි ඒව ගුණ ගුණ ධර්ම වශයෙන් සඳහන් කළේ. ඒ ගුණ ධර්ම අතරින් අද අපේ සමාජයට ඉතාම අත්‍යවශ්‍යම කරුණක් තමයි මේ මුදිතා ගුණය කියන්නේ. රහසක් නෙවෙයි පින්නතුන් දානවා. අපි ජීවත් වන සමාජයේ මේ පුතජන කෙලසුන් සහිත මිනිසුන් අතරද ඇත වශයෙන්ම කෙනෙකුගේ දියුණුව දැකලා මේ හදවතින්ම සතුටු වෙන කට්ටිය හරි අඩුයි. ඔය දෙමෝපියෝ දරුවන් කෙරෙහි දක්වන ඒ සතුට කියන එක එක වෙනම දෙයක්. නමුත් පොදු සමාජය දිහා බලපුවම බොහෝ වෙලාවට ඥාතින් ඥාතින් අතර ගත්තා. ඔය පිළිබඳ අත්දැකීම් ඇති. අය බණෙන් කතා කරලා නොකියුවත් අත්දැකීම් ඇති. තමන්ගේම ඥාතින් පිටස්තරය වෙන්න ඕන නැහැ. යම්කිසි කෙනෙක් ඥාතීන් අතර කෙනෙක් හොඳ ලස්සන ගියක් දොරක් හදාගත්තා නම් යානයක් වාහනයක් ගත්තා නම් සමත් කන්දරල විභාග පාස් වුණා නම් මොකකෝ හැකියාවක් ලැබල ප්‍රසිද්ධියක් ලැබුණා නම් નિરાයාසයෙන්ම අර අලු යට දෙන ගින්නක් මතුවලා යන වගේ එක එකනාගේ හදවත් වල ඇති වෙන ඊර්ෂියාව මේ මුදිතාගෙන ගුණයට ප්‍රතිවිරුද්ධ අනික් කාරණා තමයි ඊර්ෂියාව. ඒ කියන්නේ අරව බලන් ඉඳලා දරා ගන්න බැරි ගම ඊර්ෂියාව. ඉතින් අපේ සමාජය අද ලංකාව දිහා බලපුවම හුඟක් අය අතර අයට අතර මේ සමාජෙ පිරිහෙන්න බලපාන ලොකු කරුණක් තමයි මේ ඊර්ෂියාව. යම් කිසි කෙනෙක් හොඳ ව්‍යාපාරයක් කරන් යනවනම් ඒක තමන්ගේ ඥාතියෙක් වෙන්න පුළුවන්, අසල්වාසියෙක් වෙන්න පුළුවන්. තමන්ගේම හිතවත්ම යාළුවෙක් වෙන්න පුළුවන්. කලක් යනකොට එයා දියුණු වෙලා සංවර්ධනය වෙලා සමාජයේ හොඳ ප්‍රබෝධ තත්ත්වයට එනකොට ඕක බලන් ඉඳ බැරි ගමන්ට තමන්ගේ හිතේ තුළ નિરાයාසෙන් ඇතිවන ඊර්ෂ්‍යාවක්. මෙන්න මේ ඊර්ෂ්‍යාව කියන එක වෙනුවට මුදිතා කියන ගුණය සතුටු වෙන්න පුළුවන් නම් අනේ මේ මනුස්සයා කොච්චර මහන්සි වුණාද මෙයා කොච්චර රෑ දවල් නැතුව වෙහෙසුණාද මෙයා සංසාරේ පින් කරලා තියෙන මිනිස්සෙක් අපිට බැරුණාට මෙයා මෙච්චර දියුණුනේ යාගේ පිනයි බලයයි ශක්තියයි නිසා අපිත් මේ වගේ දියුණු වෙන්න උත්සාහ ගන්න ඕන කියලා එහෙම ඉඳලා තමනුත් ඒ මන්ටමට එන්න උත්සාහ ගන්නවා මිසක් අර දියුණු වෙච්ච කෙනා දිහා බලලා ඊර්ෂ්‍යා කිරීම කවදාකවත් නොගොළුතු වැඩක්. එහෙම කරපුවාන් පස්සේ මොකද වෙන්නේ? තමනුත් තමන් නිකන් ඉබේම පිරිහෙනවා. ඒ නිසා බුදුබණේ දේශනා කරන්නේ මොන මෙහෙතවක් කවදාකවත් කාටවත් ඊර්ෂ්‍යා කරන්න එපා. අනුන්ගේ දියුණුව, අනුන්ගේ සැප දිහා බලා සතුටු වෙන්න. ඒ සතුට වෙන පුද්ගලයාට ආනිසංස ලැබෙනවා. ඒ ආනිසංස වෙන මේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා අද ලෝකෙ දිහා බලපුවම් ඥාති ඥාතින් අතර ඊට පස්සේ ගම් ගම් අතර පළාත් පළාත් අතර ඊට පස්සේ මේ ජාතීන් ජාතීන් අතර ලෝකේ ගත්තන් රටවල් රටවල් අතර අද ලෝකයේ බලවත් රටවල් තියෙනවා ඒ වාගේම මේ ආසියානු රටවල් තියෙනවා යුරෝපා රටවල් තියෙනවා අද බලන රටවල් රටවල් අතරත් එක්කෙනාට එක්කෙනා ඊර්ෂ්‍යයි එක රටක් දිනනකොට අනිත් රට ඒකට ඒකට එරෙහිව ආර්ථික සම්බාධය කියයි ඊට පස්සේ යුද්ධ කියයි මොනවා හෝ දෙයක් පටලවගෙන රටවල් රටවල් වුණත් එක එකනාට ප්‍රතිවිරුද්ධ වැඩ කරනවා අපිට පේනවා. ඇයි මේ මුදිතා ගුණ නැති නිසා? ඒ නිසා මුදිතා ගුණේ සංවර්ධනය නොකොලොත් ලෝක විනාශයක් වුණත් වෙන්න පුළුවන්. අපේ ජාති අපර නැති වෙන්න පුළුවන්. අපේ ආගම අපර නැති වෙන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවා පන්සලක් වුණා දිනුවට ඒක බලන් ඉන්න බැරුව ඒක රීසා කරන කට්ටිය ඉන්නවා. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා ලංකාවේ අපේ තියෙන ප්‍රධානම ජාතික දුර්වලතාවයක් තමයි අනුන්ගේ දියුණුව අනුන්ගේ කැපත දිහා බලලා සතුටු වෙන්න බෑ ඒකට ඊර්ෂ්‍යා කරනවා බාධා කරනවා සමහරක් වෙලාවට අපි අහලා තියෙන ඔය ඔන්න කවුරු කෙනෙක් දිනුවට ඔන්න කොඩි විනයක් කළේ ආය නැති කරන්න හදනවා නැත්නම් ගුරුකමක් කළේ යාට මොකාරි හානියක් කරන්න හදනවා ඒව ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඒවයි කරන කට්ටිය ඉන්නවා සමාජයේ ඇයි අරව බලන් ඉඳ බැරි කම නිසා අනුන්ගේ දියුණුව සතුටු වෙනාට નિરાයාසයෙන්ම තමන්ගේ දියුණුවත් ඒකාන්ත වශයෙන් සැලසෙනවා ඒ නිසාද කාලයට ඉතාමත්ම අත්‍යවශ්‍ය ගුණධර්මයක් මේ මුදිතා ගුණය වැඩිම. ඒතර මේ මුදිතා ගුණය වඩන්න ඕන පිළිවෙල ගැන සඳහන් වෙලා තියෙනවා විසුද්ධි මාර්ගයේ. ඒ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා ඉස්සෙල්ලාම ආරම්භයේ මේ මුදිතාගෙන ගුණය වඩන්න පටන් ගන්න ආරම්භ කරන්න ඕන කොහොමද කියලා. ඒක සඳහන් වෙලා තියෙනවා ආරම්භ කිරීමේදී මුදිතා ගුණය ඉස්සෙල්ලාම මේ තමන්ට ප්‍රිය කෙනා කෙනෙහි හරි තමන්ට මධ්‍යස්ථ කෙනා කෙරෙහි හරි තමන්ට තරහ කෙනා තරහ වශයෙන් ඉන්න කෙනා කෙරෙහි හරි මුලින්ම ඉස්සෙල්ලා මුදිතා ගුණේ වඩන්න යන්න එපාලු. ඒ කියන්නේ තමන්ට ප්‍රිය කෙනා කෙරෙහි. එහෙම නැත්නම් තමන් කෙරෙහි මධ්‍යස්ථ වෙන්න කෙනා. ඉතින් තරහට ඉන්න කෙනා කෙරෙහි මුදිතා ගුණය මුලින්ම වඩන්න යන්න එපාලු මොකද ඒක අසාර්ථකයි. එහෙමනම් මුදිතා ගුණය මුලින්ම වඩන්න ඕන කා කෙරෙහිද? Tamanට අතිශයින්ම ප්‍රිය කෙනා. දැන් දෙමෝපියෝ නම් Tamanට අතිශයින් ප්‍රිය කවුද? Tamanගේ දරුවෝ. ඒ නිසා සාමාන්‍ය ප්‍රියක් නෙමෙයි අතිශයින්ම ප්‍රිය කෙනා කරේ තමයි මුලින්ම උදිතා ගුණේ වඩන්න පටන් ආරම්භයක් වශයෙන් වඩන්න පටන් ගන්න ඕන කියන කාරණාව මේ විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. එතකොට එහෙම වඩනකොට අතීත අනාගත වශයෙන් මුදිතා ගුණේ වඩන්නලු. අතීතය කියලා කියන්නේ අපි හිතමු අපට වඩාත්ම ප්‍රිය එක්කෙනා. අපේ පුතෙක් වේවා දුවෙක් වේවා කියලා ගමුකෝ. වඩාත්ම ප්‍රේගනා දැන් මේ මොහොත වෙනකොට අපි හිතමු මේ දියුණුවෙන් අඩුයි. සැප සම්පත් අඩුයි. පෙරහීමටපත් වෙලා ඉන්නවා. එතකොට ආ මෙයා දැන් මෙහෙම හිටියට මෙයා ඉස්සර මෙහෙම කොච්චර හොඳට හිටියද? හොඳට ගෙවල් දොරවල් හදාගෙන, යාන වාහන තියාගෙන, දරුමල්ල හදාගෙන, හරිම පින් දහම් කරන හොඳට ජීවත් වුණා කියලා අතීතයේ හිටි දිහා කල්පනා කරලා සතුටු වෙන්නලු. දැන් මේ මොහොතේදී ඒ වගේ තත්වයක නොවේ නම් ඉන්නේ දැන් මෙහෙම අමාරුවෙන් ආර්ථික අමාරුකම් වලින් දුෂ්කරතා වලින් ලෙඩ දුක් වලින් මේ මිටියට අනාගතේ මෙහෙම ඉන්න එකක් නෑ මීට හොඳට ඉන්න පුළුවන් කෙනෙක් වෙයි කියලා අනාගතය ගැන ඉඳලා සතුටු වෙන්නලු අතීත අනාගත වශයෙන් කල්පනා කරලා තමන්ගේ අතිශයම ප්‍රියගනා කෙරේ මුලින්ම ආරම්භයේදීම මුදිතා ගුණේ වඩන්ලු ඊට පස්සේ අනුගමනයේ තමන්ගේ ඥාතීන් තමන්ගේ මේ අසල්වාසීන් ඒ වාගේම හිතමිතුරු ක්‍රමානුකූලව එහෙම අනිත් කරේ මුද්‍රා ගුණය පතුරවලා ලෝකයේ කෙරෙහි මුද්‍රා ගුණය පතුරවන්න පුළුවන් නම් අන්න මුදිතා ගුණය හරියාකාරව වැඩිවා වැඩුවා බවට පත් වෙනවා. මෙන්න මෙතෙන්දී වැදගත් කාරණාවක් තියෙනවා ගුණ ධර්මයක් වශයෙන් මුදිතා ගුණය වඩනකොට කාරණා දෙකක් එකක් තමයි ආමිෂ පටිසංකාර වශයෙන් සහ අනිත් කාරණාව ධම්ම පටි ධම්ම පටිසංකාර වශයෙන් මෙන්න මේ ක්‍රම දෙකට මුදිතා ගුණේ වඩන්න ඕන. ආමිෂ පටිසංකාර කියලා කියන්නේ අපි හිතමු අපි දන්න අඳුරන අපේ හිතවත් අසල්වාසී හරි අපි දන්නේ නැති කෙනෙක් හරි යම්කිසි කෙනෙක් කොට ලැබෙනවා හුඟක් ලාභ ලෝභ. අපි හිතමු ආමිෂ ඔය ආමිෂ පූජා කියලා කියන්නේ ආමිත පූජා කියලා කියන්නේ දන් දීම ඒ වගේම ඉඩකඩම් පූජා කිරීම ආදී වශයෙන් ආමිෂ දේවල් ගැන ආමිෂ පූජා කියලා කියනෝනේ. දැන් ආමිෂ කියන වචනේ මේ. ඒතර යංගිසි කෙනෙකුට අපි හිතමු ඉඩකඩම් ලැබෙනවා. භවභෝග සම්පත් ලැබෙනවා. යාන වාහන ලැබෙනවා. රත්තරන් මුතුමැණික් ලැබෙනවා. ස්වීප් එකක් දෙකක් ඇදෙනවා. අන්න එහෙම හිතමු. යංගිසේ කෙනෙකුට ආමිෂ වශයෙන් යමක් කමක් හුඟක් හොඳට ලැබෙනකොට අන්න ඒකට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඒ ලැබෙන හැම අවස්ථාවකම ආරංචි වුණාම සතුටු වෙන්න පුළුවන් නම් සතුට වෙන අවංකව අන්න එතකොට ඒකට කියනවා ආමිෂ පරිසංකාර වශයෙන් මුදිතා ගුණය වැඩි වීම මෙන්න මේක තමයි හුඟක්ම අමාරුම කරුණක් වශයෙන් අපේ සමාජයේ අපි දැන් අත්දගෙන කාරණාව අර මං කලින් කිව්වා වගේම යාගේ සීනෙක් අපේ තුමෝ යාළුවෙක් මිත්‍රයෙක් අපි දු ව්‍යාපාරයම පටන් ගත්තා කියලා. එයා දුක් මහන්සියලා නොඑක් නොඑක් ක්‍රම පාවිච්චි කරලා ධාර්මිකව එයාගේ ව්‍යාපාර කටයුතු දියුණු කරන් යනකොට සාකා ප්‍රසාකා හැදිලා දිවෙන පුරාම ප්‍රසිද්ධතාවපත් වෙනවා. ඔන්න එතකොට දියුණු වේගන දියුණු වෙනකොට ඔන්න කෙනෙකුට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා නම් එතන ඇත්තේ නෑ මුදිතා ගුණය. අන්න ඒ වගේ වෙලාවට ඊර්ෂ්‍යාවක් ඇති නොකර අනේ මෙයා කොච්චර මහන්සි වෙච්ච කෙනෙක්ද බාන උනන්දුව තියෙනවා නම් මහන්සි වෙනවා නම් පින තියෙනවා නම් ඕන මනුස්සය කොච්චර දියුණු වෙන්න පුළුවන්ද කියලා මෙයාගේ ඒ දියුණුවේ ආපු ගමන් මඟ තමනුත් ආදර්ශ කරගෙන හිතෙන් සතුටු වෙන්න පුළුවන් නම් ඔන්න ඕකට කියනවා මුදිතා ගුණය ආමිෂ පරිසංකාර වශයෙන් සම්පූර්ණ කිරීම. පින්නතුන් මම මේ කියන කාරණාව තමන්ගේ අත්දැකීමක් බවට පත් කරගන්න. තමන් දන්න කියන කටේ විමසිල්ලෙන් ඉන්න මේ බුදුබණ ඇත්ත වශයෙන්ම අපේ සමාජයේ ක්‍රියාත්මක වෙනවද නැද්ද? මේ ගැන කරුණ කොයි විදිහකට අපිට බලපාන්නේ? හිතලා බලන අත්දැකීමෙන් තමන්ම තේරෙයි ඇත්ත නේද බුදුහාර දේශනා කළ කරුණ අපේ සමාජයේ කීයෙන් කීනේද අනුන්ට යමක් ලැබුණ සතුටු වෙන්නේ සතුන කටේ අඩුයි හිත යටින් ඊර්ෂ්‍යා කිරීමයි ඒක පාපයක්. ඒතර ඊළඟට කියනවා ධම්මපටිසංකාර. ධම්මපටිසංකාර කියලා කියන්නේ මේ සමාජයේ ජීවත් වෙන මේ නොයෙක් අය ගත්තන් පස්සේ බාල මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සමාජයේ ඉතින් ලක්ෂ ගණන් කොච්චර නොයෙක් නොයෙක් අය ජීවත් වෙනවනේ ඒ ජීවත් වෙන අය මේ ලෝකෙට උපදිනකොට ඔය සාමාන්‍යයෙන් කතාවට කියනවා එනකොට ලෝකෙට මොකොත් අරන් යන්නේ නැහැ යනකොට ලෝකෙන් යමක් අරන් යන්නේ නැහැ කියලා එහෙම කතාවට කියනවා ධර්මයටත් එහෙම දේශනා කරනවා ඒ කතාවේ ඔය එහෙම කියන්නේ මොන අර්ථයෙන් දන්නවද? මේ ලෝකෙට උපදිනකොට බඩු මුට්ටු කමුකුත් කවුරුත් තරන් එන්නේ ඔය හාල් පොල් සීනි තේ කොල්ල ඇඳ පුටු මේක ඒ වගේ දේවල් අරන් ඒ කතාව ඇත්ත. මේ මේ ලෝකෙන් යනකොටත් ඒ වගේ බඩු මුට්ටු මුකුත් අරන් යන්නේ නැහැ. නමුත් ලෝකෙට එනකොට හැම කෙනෙම අරන් එන දෙයක් තියෙනවා. දැන් බලන්න චූටි ළමෙක් උපදිනකොට බලන්න ඔය චූටි ළමයාගේ අත් දෙක මේ අකුලගෙන එන්නේ අත් දෙක. ඇඟිලි ඇඟිලි අකුලගෙන එන්නේ අත අත මිට මොලවගෙන එන්නේ. අත මිට මොලවන්නේ මොකටද? යමක් අතේ තියෙනවා නම් ඒ දේ වැටෙනවන්නේ අත මිට මොලවන්නේ. හැම දරුවෙක්ම ලෝකෙට උපදින අත මිට මොලවන් එන්නේ ලෝකෙනකට අරන් එනවා. මොනවද මේ අරන් එන්නේ? කුසලතාවය අරන් එනවා. විභව ශක්තිය අරන් එනවා. එහෙම අරන් එන දරුවෝ සංසාරයෙන් ගේන කුසලතාවය වෙනම තියෙනවා. මෙලොව ජීවිතයේදී ප්‍රගුණ කරන කුසලතාවයන් වෙනම තියෙනවා. එක්ක දක්ෂ කතිකෙක් වෙනවා. නැත්නම් දක්ෂ ගායකයෙක් වෙනවා. නැත්නම් විවිධ භාෂා කතානුබලන් භාෂා විශේෂඥයෙක් වෙනවා. නැත්නම් ගණිතඥයෙක් වෙනවා. නැත්නම් ඉංජිනේරුවෙක් වෙනවා, වෛද්‍යවරයෙක්. විවිධ ආකාර හැකියාවන් අරගෙන ලෝකෙට එන්නේ කිසිම මෝඩෙක් මේ ලෝකෙට එන්නේ ඒ එන දරුවා තමන්ගේ ශක්තිය මණික් ගලක් යට තියෙන ආලෝකය වගේ ශක්තිය අරන් එන්නේ ආන්නේම ශක්තිය අරන්ගෙන දරුවෙක් කලක් යනකොට සමාජය තුළ තමන්ගේ දක්ෂතාවය ප්‍රගුණ කරලා එයා ලෝකෙටම කීර්තිමත් කෙනෙක් වෙනකොට රට කීර්තිමත් කෙනෙක් වෙනකොට කුසලතාවය ප්‍රදර්ශනකොට අන්න පීරිසියා කරනවා නම් එතන ඒ දක්ෂතාවය දැකලා අපි මුදිතා ගුණේ වැඩුව වෙන්නේ අනේ මෙයා මේ දක් මේ වගේ දක්ෂතාවයක් තියෙන කෙනෙක් නේද? මෙයා සංසාරේ මහා පිනක් කරපු කෙනෙක් වෙන්න ඇති. හොඳ මව්පියෝ නිසා මේ දරුවට මෙච්චර හොඳට ඉගෙන ගන්න පුළුවන් වුණා. මේ මේ විභාග පාස් වුණා. මේ මේ කුසලතාවෙන් ඉඳලා මේ කවුරු සදාවල නෙමේ නිර්මාණය කළා කියලා. ඒ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් අනුන්ගේ කුසලතාවෙ දිහා බලලා දක්ෂතාවෙ දිහා බලලා සතුටු නම් අන්න ඒක ගුණ ධර්මයක් වශයෙන් මුදිතා ගුණය වැඩුවගෙන කාරණාව වඩනවගෙන කාරණාව ධර්මයේ විස්තර කරලා දිනවා පැහැදිලිව. ඒ නිසා මේක ඊටාම වැදගත් දෙයක්. මේ අපේ සමාජයේ අම්මලා තාත්තලා සීයලත් අම්මලා පින්නත ඔය හැම කෙනෙම හිතන්න සමාජයේ දියුණුවක් වෙන්න ඕන නම් නිතරම පුරුදු වෙන අනුන්ගේ දක්ෂතාවය අගයන්. මේ ඇගීම කියන එක අධ්‍යාපනයේ ඉතාමත්ම වැදගත් ලෙස සලකන මූල ධර්මයක් ඇගීම් ක්‍රියාවලිය. දැන් අපි හිතමු චූටි කාලේ පොඩි ළමෙක් මොකක් හරි වැද ඉතාම පොඩි වැඩක් හරි කරනවා. හිතලා. එතකොට ඒක දැකලා ආච්චි අම්මා සීයා අම්මා තාත්තා ඒ දරුවගේ කරපුංචි වැඩේ අගය කරනවා. අගය කරපුවම ඒ දරුවාට සතුටක් ඇති වෙනවා. ඒතර ඒ සතුට තුළින් ඒ දරුවාට තියෙන ආත්ම විශ්වාසය. මට අම්මා හොඳයි කිව්වා, තාත්තා හොඳයි කිව්වා, සීයා හොඳයි කිව්වා, මට මේ වැඩේ කරන්න පුළුවන් කියලා තමන් ගැන තමන්ට අභිමානයක් ඇති වෙනවා. ඒ අභිමානය තුළින් ඇති වෙන ආත්ම විශ්වාසය මහා විශාල උසස් චරිතයක් නිර්මාණය කරන තරමට චරිතයට ඇතුළත් වෙනවා. ඒක ලොකු ශක්තියක් තියෙනවා. අපේ බුදුහාඳුරන්ගේ බුද්ධ චරිතය තුළ මේක තියෙනවා. උන්වහන්සේ වැඩ ඉන්න කාලේ දෝය පින්නතුන් අහලා ඇති විවිධ අවස්ථාවල අපේ බුදුහාඳුරු තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා කුසලතාවෙන් කොච්චර අගය කරලා තියෙනවද? අපේ ධර්මයේ නොඑක් තැන්වල බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙනවා. එක් අවස්ථාවක අපේ බුදුහාඳුරෝ ඒ කාලේ මේ මෙහෙණි ආරාම තිබුණානේ මේ මහරහත් මෙහෙණින් වහන්සේලා වැඩ හිටපු එතකොට උන්වහන්සේ ධර්මචාරිකාවේ වඩනකොට එක්තරා මෙහෙණි ආරාමයක් ළඟින් වඩනකොට උන්වහන්සේට ඇහෙනවා මේ මෙහෙණින් වහන්සේ නමක් ධර්ම දේශනාවක් දේශනා විශාල පිරිසක් පිරිවරාගෙන උන්වහන්සේට ඇහුණා උන්වහන්සේ ඒ බණහන අයට බාධාවක් වෙන්නේ නැති වෙන්න පාගමනින් හිමින් වැඩම කළා අයිනක වැඩඳලා ඒ මෙහෙණින් වහන්සේ දේශනා කළ ධර්ම දේශනාව අවසන් වෙනකම් අහන් හිටියා ඊට පස්සේ මේ දේශනාව අවසන් වුණාට පස්සේ අහපු පිරිස සාදුකාර දුන්නා. අන්න බුදුහාරේ ඒ වෙලාවට එතන වැල්ලා උන්වහන්සේ අර මෙහෙණින් වහන්සේ වැඩින තැන කියනවා මං අහන් හිටියා මේ මෙහෙණින් වහන්සේ දේශනා කළ ධර්ම දේශනාව. ඊටමත් හොඳයි. මම දේශනා කළ මම දේශනා කරන ওই බණ ওই විදිහම තමයි කියලා අර මහා සෙනගක් මැද්දේ අර මෙහෙණින් වහන්සේ කරපු දේ චතුර චතුර දක්ෂ ඒ ධර්ම දේශනාව බුදුහාමුදුරුවෝ අගය කළා සතුට ප්‍රකාශ කළා. ඉතින් මෙන්න මේවා තමයි බුද්ධ ශරීරයෙන් අපල ගන්න දෙන ආදර්ශ. සමාජයේ හොඳ සමාජයක් කරන්න නම් මිනිස්සු දක්ෂය කරන්න ඕන නම් අපේ ඉදිරි ගමනක් යන්න ඕන නම් ඇයි අපට බැරි ලෝභකමක් නැතුව අනුන්ගේ දක්ෂතාවය අගය කරන්න බැරි ඇයි? සතුට වෙන්න බැරි ඇයි? ඒක පුරුදු වෙන්න. සමහර අයට ඒක බෑ. දැන් ස්වාමීන් වහන්සේ නමක් වුණා ධර්ම දේශනාවක් කරුවට පස්සේ ඇත්ත වශයෙන්ම මේ ධර්ම දේශනාව හොඳ ධර්ම දේශනාවක් නම් කරුණ හොඳට පැහැදිලි කරනවා නම් ඇයි කියන්න වෙරනේ ස්වාමීන් වහන්සේ අපි මේ බණ අහන් හිටියා අපර හරි සතුටක් ඇති වුණා අහපු නැති කලින් අහපු නැති දේවල් අපි දැනගත්තා අධ්‍යය කිරීමක් කරනවා නම් අර ධර්ම දේශනා කළ ස්වාමීන් වහන්සේ කොච්චර සතුට වෙනවද මේ ලෝකයේ සෑම මිනිසෙක්ම මරණය දක්වා හරි කැමති සතුටු වෙන්න. තමන් කරබෝධ හොඳ යම් යම් හොඳයි නම් ඒක අගය කරනවා නම් ඒ අගය කිරීමට අකමැති මිනිසෙක් මේ ලෝකේ මහ පොළොවේ තාමත්. ඒ නිසා මෙන්න මේ ඇගීම් ක්‍රියාවලිය තුලින් තමයි මේ මුදිතා ගුණය කියන එක වර්ධනය වෙන්නේ. ඔය පින්නතුන් මහල් ඇති අපේ බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායක වශයෙන් හිටියේ ආනන්ද හාමුදුරුවනේ. ආනන්ද හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ තමයි දැන් අද මේ ස්වාමින් වහන්සේලා මේ හඳින පොරවන සිවුර නිර්මාණය කරන්න මුල් වුණේ. බුදුහාඳුරෝ උපදෙස් ලබා දුන්නා කුඹුරක හැඩයට සිවුර මහන්න කියලා ආනන්ද හාඳුරෝ ඒ වගේ කියාපු විදිහට දේශනා කළ විදිහට සිවුරක් මහලගෙන බුදුහාඳුරන්ට පෙන්නවා බුදුහාන් සිවුර හොඳට දිගාල බලලා බුදුහාඳුරෝ ආනන්ද හාඳුරන දේශනා කරනවා මේ පඬිතුතුන් ආනන්ද මහා පඤ්ඤෝ ආනන්ද ඔබ මහා පඬිතේ ප්‍රඥෙක් මම කිව්වට වඩා හොඳට මේ සිවුර මහලා තිනවා බුදුහාඳුරෝ අගේ කළා අන්න බලන්න බුද්ධ චරිතය තුල තියෙන ඒ විශේෂ ගුණාංගය. ඒ නිසා මුදිතා ගුණය කියලා කියන්නේ අනුන්ගේ දක්ෂතාවය, අනුන්ගේ කුසලතාවය, අනුන්ගේ හැකියාව දැකලා සතුටු වීම. සතුටු වීම විතරන්නේ සතුට ප්‍රකාශ කිරීම. ඇගීම මේ තමයි මුදිතා ගුණයේ විශේෂාංගයක්. ඔන්න ඕකට කිව්වා ධම්මපටිසංකාර කියලා. යම් කෙනෙක් මුදිතා ගුණය වඩනවා නම් ඒක නැවත නැවත වඩනවා නම් බහුලීගත ප්‍රගුණ කරනවා නම් ඒකේ ආනිසංස වශයෙන් බුදුහාර දේශනා කරලා තියෙනවා අර මේ මෙත්තානිසංස දූත්‍රයේ දේශනා කළ මෛත්‍රියේ වැඩිවීමෙන් ලැබෙන ආනිසංස 10ම ඒ විදිහෙම ලැබෙනවා කියලා කාටද මුදිතා ගුණේ වඩන එක්කනාට මෛත්‍රී මෙත්තානිසංස දූත්‍රයේ දේශනා කළා දෙනවා යංගෙති කෙනෙක් ලෝකයාට මෛත්‍රී කරනවා නම් සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා ලෝක සත්වයාට මෛත්‍රිය පතුරවනම් ඒ මෛත්‍රිය පැතිරීමෙන් ලැබෙන ප්‍රතිඵල ආනිසංස 10ක්. ඒ මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් ඒ මෛත්‍රී භාවනාව වැඩිවීමෙන් ලබන ප්‍රතිඵල ආනිසංස 10ම මේ මුදිතා ගුණේ වර්ණ කෙනාට ලැබෙනවා කියන කාරණාව බුදුහාඳුරු දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැලුවොත් කාරණා පිළිබඳව මතක් වෙනවා ඇති සුඛං සුපති මේ මෛත්‍රී කිරීමෙන් ලැබෙන ඒකානිසංශයක් තමයි රැ නිදාගන්න ගියාම ඒ නිදාගන්න කෙනාට හොඳට නිින්ද යනවා. දැන් මේ මුදිතා ගුණය වඩන කෙනාට හොඳ නිින්දක් ලබන්න හේතුවක් වෙනවා සතුට වීම අනුන්ගේ සැපේදී. ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධෙන් නිදාගත්තොත් නිින්ද යන්නේ නැහැ. අනේ අරයට මෙහෙමයි මෙයාට මෙහෙමයි මෙයාට මෙහෙම වුණා අරයට මෙහෙම වුණා කියලා අනුන්ගේ දියුණුව සැප දියා බල කල්පනා කරලා ඊර්ෂ්‍යාවෙන් ඇඳට ගියා නම් නිින්ද යන්නේ නැහැ. මොකද වෙන්නේ? ඇඳ ඔහම තියෙනවා. මිනිස්සයා පෙල්ලි පෙල්ලි ඉන්නවා. නිින්ද යන්නේ නැහැ. එළිවෙනකන් ඇඹරි ඇඹරිලා නැගිටිනවා නිින්ද යන්නේ නැහැ. ඊශ්වර බාන්න අපි සරල සමාජයක් නේ ජීවත් වුනේ. බොහොම සරල ජීවිතයක් ගත කළ ලංකාවේ ඉස්සර අපේ ආදි මුතුමිත්තෝ සියලා අත්තම්මලා. ගෙම පැදුර නිදාගත්තා. එළි වෙනකන් හොඳට නිින්ද ගියා. පවෙන් දාලා නැගිටලා ගෙදර දොරේ වැඩ. මේ මුදිතා ගුණය, මෛත්‍රී කියන ගුණය නැත්නම් මෙට්ට තුන හතරක් දාගෙන නිදාගත්තා පින්වත් නිින්දයක් නැහැ. අද සමාජ බලන කී දෙනෙක් ඉන්නවද රැයන් නිින්දයක් නැතුව නිදිපති බොන කට්ටිය බලන කී දෙනෙක් ඉන්නවද? නිදාගෙන යනකොට නිදිපති. නිින්දයක් නැහැ. ඇයි හේතුව? මානසික ආතතිය. මනසේ සතුටක් නැහැ. ලෝකේ දෙන ප්‍රශ්න සියරම මනස තුල ගොඩ ගහගෙන ඉතින් බීම පැදුරේ නිදා ගන්න කෙනා එළි වෙනකන් නිදා ගන්න හොඳට මේට දෙකක් දාලා නිදාගත්ත නිින්ද යන්නේ නැත්නම් ඇඳේ වැරද්දක්ද මෙට්ට වැරද්දද නැහනේ හිතේ වැරද්ද හිත හදාගන්න පිළිලක් තමයි බුදුහාර දේශනා කළේ මේ ಗುಣධර්ම වැඩෙන්නේ ඇඟේ නෙමෙයි ඇඟ වැඩෙනවා කෑම කෑවන් පස්සේ හිත වැඩෙනවා ಗುಣධර්ම තුලින් ඒ නිසා ಗುಣධර්ම මේ මුදිතා කියන ගුණය කරුණා කියන ගුණය මෛත්‍රී ගුණය ගුණධර්ම වැඩෙන හිත තුළ. ඒ නිසා හිත හදාගන්න වැඩ පිළිලක් මේ දේශනා කළේ. එහෙමනම් බුදුහාරු දේශනා කළා මේ කියන විදියට සුඛං සුපති සුඛං පටිබුද්ධති. හොඳට නිදාගත්ත වගේම පාන්දර නැගිනකොට එයාට හොඳ නිින්දෙන් හොඳට අවදි වෙනවා. දැන් සමහර කට්ටිය නිදාගත්තට මොකද මහරෑ එක දෙකට හූ කියාගෙන කෑ ගහලා අවදි වෙනවා. සමහර කට්ටියන්ට භයානක හීන පේනවා. සමහර ගඩ උදේ නැගිනකොට ගැස්සිලා නිින්ද යනවා. එක එකනා තම තමන්ට අත්දැකීම් ඇති. ඒයි මනසේ සංසුන්කමක් නැහැ. හොඳ නිින්දක් නැතුව වගේම හොඳට අවදි වෙන්නෙත් නැහැ. බොහොම අසහනෙන් ඉන්නවා. මේවා වෙන්නේ අපේ හිත තුළ මේ කියන ගුණධර්ම නැති වුණාම. ඒ වගේම න පාපකම් සුපිනම් පස්සති සමහර අය රැ නිදාගන්න ගමන් භයානක හීන පේනවා. බය වෙන, කෑ ගන්න, හූ කියන නොඑක් විකාර රූපේන ඒ වගේ හීන පේනවා. ඇයි? මෛත්‍රිය, මුදිතාව ආදී ගුණධර්ම නැති හිතක සංසුම් බවක් නැහැ. ඒ වාගේම මුදිතා ගුණය වඩනගෙන මනුස්සානම් පියව හොති මිනිසුන්ට බොහොම ප්‍රිය කෙනෙක් වෙනවා. මේ සමාජ ජීවත් වෙනකොට අපි එක්කෙනාට එක්කෙනා ප්‍රේමනාප වෙන්න බෑ. කෙනෙක් දැක්කන් අනිත් කෙනා මේ අඤ්ඤමඤ්ඤ පේචක්කෝ සම්පස්සමාන කීරෝධකී භූතා එකනාට එකනා දැක්කන් පස්සේ ප්‍රියමනාප ඇහෙන් අනුන්දිහා බලනලු. තරහෙන් ක්‍රෝධයෙන් නෙමෙයි. කීරෝධකේ බෝතා කිරි වතුර එකහුණා පැහුණා වගේ ජීවත් වෙනලු. කොච්චර ලස්සන බණපද බණ පොතේ තියෙන බලනෝ කල්පනා කරලා කිරි වතුර එකහුනකොට හොයන්න බෑනේ. කිරි වතුර දෙක හරියට ගැළපිලා එකට එකහුව වෙනවානේ. මනු සමාජයේ ජීවත් වෙනකොට අපිට එක්කෙනාට එක්කෙනා බුදුහාර දේශනා කරන කිරි වතුර වගේ පෑහිලා එන්නලු. එක එකනා දිහා ක්‍රෝධයෙන් වෛරයෙන් බලන පාළු ප්‍රේමනාප ඇහින් බලනලු සිනාමස මොහොනින් අනිත් කෙනා දිහා බලනලු මේ තමයි මුදිතා ගුණ කියලා කියන්නේ. එතකොට අමනුස්සානම් ප්‍රයෝහති. මිනිස්යාට පමණක් නෙමෙයි මුදිතාගෙන ගුණය වර්ණගෙන අමනුස්සයෝ, යක්ෂයෝ, ප්‍රේතයෝ, භූතයෝ, කුම්භාණ්ඩයෝ ඔය අපි විශ්වාස කරන අමනුස්සයෝ අමනුස්සයන්ට ප්‍රිය වෙනවා. කවදාකවත් යක්ෂයන්ගෙන්, ප්‍රේතයන්ගෙන්, භූතයන්ගෙන් හිංසාවක් පීඩාවක් නැතුව බොහොමත්ම හොඳින් ජීවත් වෙන ශක්තිය ලැබෙනවා මුදිතා ගුණය වැඩුවොත්. ඒ වාගේම මුකවන්නෝ විප්පසීදති. මෛත්‍රී වඩන කෙනා ඒ වාගේම ඊළඟට මුදිතා ගුණය වඩන කෙනා ලස්සන පැහැපත් මුහුණක් ඇති කෙනෙක්. ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා. දාද හුඟක් දෙනෙක් කවුද මේ ලෝකේ ජීවත් වෙන අයගෙන් ලස්සන වෙන්න අකමැති කෙනෙක් ඉන්නවාද? ස්ත්‍රී පුරුෂ ඔබ අපි කවුරුත් හැම වෙලාවෙම ලස්සන වෙන්නම කැමතිනේ. තමන්ගේ ශරීරය ලස්සන තියාගන්න. දැන් අද වන්න වෙළඳ පොලේ තියෙන නොඑක් නොඑක් නිෂ්පාදන දිහා බලපුවාම තමන්ට ලස්සන වෙන්න කොච්චර දේවල් නිෂ්පාදන තියෙනවද? මූණේ ගානේවා තියෙනවා. ඈ තොල්වල ගානේවා තියෙනවා, කන්වල ගානේවා හදලා තියෙනවා, පර්ෆියුම් වර්ග කියලා නොඑක් જાති හදලා තියෙනවා. ඊට පස්සේ වෙනම කෑම જાතියනවා ලස්සන වෙන්න පාට වෙන්න මෙන්න මේ මේ කෑම අහවල් අහවල් දේවල් විටමින් වර්ග ඊට පස්සේ මේ ළඟදී ඉඳන් දැන් ලංකාවේ හැමතැනකම දැන් තියෙනවා රූපලාවන්‍ය මේ ආයතන කියලා මේ වෙනම රූපේ ලස්සනකරනද නොඑක් නොඑක උපක්‍රම කොණ්ඩේ කපන විදිය අහම පාට කරගන්න විදිය කොච්චර දේවල් දැන් තියෙනවද වෙළඳ පොලේ දැන් ඒවට තමයි වැඩි පිළිලුමක් ඒව මොකක්වත් ඕනේ නැහැ මේ බුදුබණේ තියෙන මොකවන්නෝ විප්පසීතේ ගුණවත් කෙනෙක් වෙනවා නම් හිත ලස්සන ලෝකෙම ලස්සනයි. ඇඟ ලස්සනයි, මූණ ලස්සනයි. අමුතුවෙන් අමුතු වියද පහදම් කර කර නොඑක් නොඑක් දේවල් ගාලා තාවරණය කළා. මෙහෙම ලස්සන වෙන්න මහන්සි ගන්නවට වඩා මේ කියන්නේ මුදිතා ගුණේ වඩන්න, මෛත්‍රී ගුණේ වඩන්න. මොකද ඒකෙ වෙන්නේ මුකවන්නෝ විපසෙදදී නෙළුම් මලක් වගේ ඔබේ මුහුණ පැහැපත් වෙන ලස්සන වෙනවා කෙනෙක් දැක්කන් පස්සේ ප්‍රියමනාපයි ಗುಣධර්ම වලින් තමයි මිනිස්සෙක් ලස්සන වෙන්නේ ওই බාහිර ආලේප වලින් නෙමෙයි කියන කාරණාව බුදුබණේ ලස්සනට පැහැදිලිව බලන් දේශනා කරලා දෙන විදිය. ඒ වාගේම දේවතාරක්කන්ති දෙවියෝ ආරක්ෂා කරනවා. දෙවියෝ පවා කැමති ගුණවන්ත පින්වන්ත අයට. ඒක අපේ බෞද්ධ සාහිත්‍යයේ නොඑක් තැන්වල සඳහන් කරලා තියෙනවනේ. අර සක්‍ර දේවේන්ද්‍රයා මාතේ දිව්‍ය රාජයා යනකොට මාතලි රතාචාර්ය සමග යනකොට සක්‍ර දේවේන්ද්‍ර අධිකලව වැන්දනේ. දෙවියන්ගේ දෙවිය සක්‍ර දේවේන්ද්‍රයා. කාර්ද මේ වඳින්නේ? සක්‍ර දේවේන්ද්‍රයා කිව්වේ මොකද්ද? මේ ලෝකේ යම් කිසි කෙනෙක් සීලවන්තව ගුණවන්තව ඉන්නවා නම් මම එයාට මේ වඳින්නේ දෙවියන්ගේ පවා වැඳුම් පිදුම් ලබන්න පුළුවන් දෙවියොත් ආරක්ෂා කරනවා කවුද ගුණධර්ම පුරුණ එක්කෙනා මේ මුදිතා ගුණය එහෙම එකක්. ඒ නිසා අවසන් වශයෙන් දේශනා කරනවා අසම්මුල්ලෝ කාලං කරෝති අපි මරණ දවසට මම්මුලා වෙන්නේ නැතුව සිහි කල්පනාවෙන් මැරෙනවා. මරණන් පස්සේ අපි මේ අපාගත වෙන්නේ නැතුව පරම් මරණා සුගතින් සග්ගන් ලෝකං උපජ්ජති මරණයෙන් පස්සේ මේ දුගතියට යන සුගතිගාමී වෙලා හොඳ පින්වත් භවයක් ලබා ගන්නට හේතු ආසනාව වෙනවා කියන කාරණාව දේශනා කරලා තියෙනවා. ඒ නිසා පින්වත්නි බුදුහාඳුරු දේශනා කළ මේ ධර්මය අහඬ පමණක් සීමා වෙන්නේ නැතුව ඒ ධර්මයේ දරාගෙන ධර්මයක් එක ජීවත් වෙනවා නම් ඒ පුද්ගලයාට මෙලොව ජීවිතේ සැපවත් වෙනවා සසර ජීවිතේ සැපවත් වෙනවා එබෝ සැපවත් ජීවිතයක් ගතකරනද මම ආරාධනා කරන පින්නත අද කාලයේට අත්‍යවශ්‍යම මේ මුදිතා කියන ගුණය වඩන්න පුරුදු වෙන්න මොකද අපේ සමාජය අද හුඟක් අය අතර දකින්නම නැති එකක් මේ මුදිතා ගුණය නොඑක් නොඑක් අය තුල ඊර්ෂ්‍යාව ක්‍රෝධය නිසා අපට මහා විශාල කලබල කරදර බාධක ගැටුම් වැටුම් නොඑක් දේවල් මූණ පාණ්ඩ වෙනවා ඒ නිසා මුදිතා ගුණේ ගුණ සම්පූර්ණ කිරීමෙන් ඔබට මෙලොව යහපත සරසා ගන්න අවස්ථාව සැලසෙනවා සසස සැපල වෙනවා ඒ බව සිහිපත් කරමින් මේ අවස්ථාවේ අද මේ ධර්ම දේශනාවේ දායකත්ව දරන පින්වතුන්ටත් ධර්මස්නල පින්වත් ඔබ හැම කෙනාටමත් අපි ආශිර්වාද කරනවා සිතක් සාන්තියක් යහපතක්ම සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා